සිටිජ චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන අයිබෝවන් සකිසඳ අදත් මේ ඉරිදා උදේ සිතිජ සංഭാෂණ මේ අවස්ථාව සඳහා ඔබ සැදී පැහැදින්න බව දන්නවා. ඔබ දන්නවා සිතිජ සංഭാෂණයේ සිතිජ සංතාගාරය හදවතේ ඉම් ගල් ගලවන හදවතේ මනසේ ඉම් ගල් ප්‍රසාරණය කරන ගලවන කතාබහක් ඔබ ඒ වගේම දන්නවා බොහෝ වෙලාවට මම මේ කතාබහ කරන්නේ මගේ මුගක්ම ළඟ මිතුරෙක් මිතුරියක් එක්ක කරන සංවාදයක් තමයි ඔබ ඔබ සම්බන්ධ වෙන්න නැත්නම් ඔබත් ඇතුල් වෙනවා ඒකට. අද ඊටාම මේ විශේෂ දවසක් මටත් සිතිට සංഭാෂණයටත් මගේ ඊටාම දීර්ඝකාලීන මිතුරෙක් ස්වීඩනයේ දැන් අවසාන මම හිතන අවුරුදු 25ක් එක දිගට හිටපු ඊට කලින් මම හිතන අවුරුදු 30ක් 31ක් විතර වගේ ස්වීඩන් අධ්‍යක්ෂින් තියෙන මිතුරෙක් ලංකාවේ දසුල ඉන්නවා. ලංකාවේ නාට්‍ය හා රංග කලා ශාස්ත්‍රයේ ඔහු මැනවින් දන්නා විජිත ගුණරත්න තමයි මගේ මිතුරා විජිත ඇවිල්ලා ඉන්නවා අද අපේ කතා බහට සම්බන්ධ වෙන විජිත ආයුබෝවන් ආයුබෝවන් ඔව් අත්ින් විජිතයි වෙනදා ඉතින් අපි ගොඩක් අපිට ඉඩ ලැබෙන ප්‍රමණින් ඔබ ලංකාවට ආපුවම අපි දෙන්න වාඩිලා කතා කරපු වෙලාවල් තියෙනවා. අද මම කැමතියි අද අපේ මේ කතා බහට එක්තරා මේ පූර්විකාවක් ඇතුල් කරන්න මම හිතන්නේ ඒකට ලේසි විදිහට මට මට කතා කතා බහ කරගන්න ඔව් විශේෂයෙන් මට මට විශේෂයෙන් අද කතා කරන්න ඕන දේවල් සහ ඒ ගැන යම් අදහසක් එයි විදිහට මේ පහුගිය දිනවල ගම්පහ දිස්ත්‍රික්කයේ සිද්ධියක් සිදු වුණා මේක හුඟක් ඔය සමාජ ජාලවල සාකච්ඡා වෙනවා නැත්නම් සාකච්ඡා වෙනවා එක්තරා රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රතිපත්ති තීරකින් රාජ්‍ය ඇමතිවරු සහ වෙනත් එවැනි දේශපාලනඥයින් වාඩි වෙලා මේ ගම්පහ සංවර්ධනය පිළිබඳ යම්කිසි තීරණාත්මක දෙයක් කතා කරන වෙලාවක ඉතින් ප්‍රතිපත්ති තීරකින්ගේ පැත්තෙන් තියෙනවා සංවර්ධන පිළිබඳ අදහස් මාලාවක් කළ යුතු දේවල් මහජනයාට ඒගොල්ලෝ සුභසිද්ධිය සලසන්නේ කොහොමද ආදි වශයෙන් කතාව. ඉතින් ඒක එන දේ තමයි අර ඒ කම්පහට අයිති විශාල කඩොලාන ශාකයේ ගහණයක් විශාල ප්‍රදේශයක් විනාශ කරලා එතන ක්‍රීඩාංගණයක් හැදීමේ යෝජනාව. මේ ප්‍රතිපත්තියකින් නැත්නම් දේශපාලනකින් පැත්තෙන් එන්නේ. එතන හිටපු එක රාජ්‍ය නිලධාරියෙක් තව කට්ටිය හිටියා. නමුත් එක පරිසර වේදිනියක් සහ රාජ්‍ය නිලධාරියෙක් සරලවම කියනවා මේක නීතියට විරුද්ධයි කියලා. එහෙම මේ කඩලාන පරිසරය විනාශ කරන්න දෙන්න බෑ. ඒක එකක් අපූර්වයි විශේෂයි මේක ගම්පහට සහ ලංකාවට දෙවෙනි ප්‍රශ්නේ ඊට වඩා බරපතල ප්‍රශ්නයක්. ඔය කියන්නේ මේ ගම්පහ දැනටත් ලොකු අර්බුදයක ඉන්නේ පරිසරය. හරිත ආවරණයේ පැත්තෙන් 1.6ක්වත් ගම්පහ ගම්පහ දිස්ත්‍රික්කය තමයි අඩුවෙන්ම ලංකාවේ වරගහන ඉතුරු වෙලා තියෙන තැන. ඉතින් මේ කරුණු බලද්දී මේක නොකළ යුතු දෙයක් විදිහට තමයි ඇය යෝජනා කරන්නේ. දැන් මෙතන ඉතින් ඝට්ටනයක් තියෙනවා මේ ප්‍රතිපත්තියක වෙයි මෙන්න මේ දැනීමයි අතර. ඉතින් ඒක ගැන ලොකු සාකච්ඡාවක් මේ වෙලාවේ වෙනවා. විදිහට මම කැමති මෙන්න මේ අපේ සාකච්ඡාව මේක නිමිත්තක් කරගෙන මෙන්න මේ කාරණය ඔබට කියන්න බොහෝ කාලයක්. බොහෝ කාලයක් තමන්ගේ දරුවොත් එක්ක සහ දැන් දරුවන්ගේ දරුවෝ එමින් ඉන්න මේ ස්වින් රටේ ජීවත් වෙන එක්තරා පුරවැසියෙක් විදිහට සහ ලංකාවත් එක්ක විශාල ගනුදෙනුවක ඉන්න කෙනෙක් විදිහට ඔබට මේක මතු කරන්න කැමතියි මම මෙන්න මේ කාරණේ මොකද්ද මේ සංවර්ධනය කියන අදහස ලංකාවේ මේ ගැන හිතද්දී ওই කියපු ප්‍රතිපත්ති තීරකෝ සංවර්ධනය කියනකොට ඒගොල්ලන්ගේ ඔළුවේ තියෙන්නේ තියෙන්න ඕන සංවර්ධනය සඳහා තියෙන්න ඕන ප්‍රධාන සාධක අවශ්‍යතා වලින් ඒගොල්ලෝ කියනවා ප්‍රාග්ධන වර්ග දෙකක් තියෙනවායි කියනවා. ඒගොල්ලෝ ඔළුවේ තියෙන එහෙම නැත්නම් සෙන්ට්‍රල් බැංක් එකට යනකම් එහෙම තමයි ඔළුවේ තියෙන. එකක් මූල්‍ය ප්‍රාග්ධනය. අනිත් එක ඔය තාක්ෂණය, තාක්ෂණවේදය, අන්තර්ව්‍යුහය, පාරවල්, බිල්ඩින් වගේ කතන්දර. ඒක සම්පත් කියලා හිතන්නේ. ඒක සම්පත් දෙකක් ඒගොල්ලෝ දකිනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන සැබෑ සංවර්ධනයකට තියෙන ඕනේ ඉතාම ප්‍රධාන ප්‍රාග්ධන දෙකක් මේගොල්ලන්ගේ ඔළුවේ ගිහිල්ලා. ඒක තමයි මානව සම්පත. මිනිස්සයා නිරෝගීවත්ව ජීවත් වෙන දැනීම තියෙන කුසලතාවයන්ගෙන් පරිපූර්ණ සහොඳ පුරවැසියෙක් වෙන මිනිස් සම්පත ප්‍රධාන සම්පතක් රටක් දියුණු වෙන්න සංවර්ධනීය මානකාරය සංවර්ධන. දෙවෙනි කියලා කියන්නේ මම ඊට අනුබද්ධ අනිත් සම්පත තමයි පරිසරය නැත්නම් හරිතාවරණය වතුර පිරිසිදු වතුර ගස් කොළන් සත්තු සහ මේ මහා විශාල පාරිසරික පද්ධති. මේ පාරිසරික පද්ධතියයි මිනිස්සයයි අත් වශයෙන් අන්‍යෝන්‍යව පවතින එකක හොඳ යහ පැවැත්ම අනිත් එක මත රඳා පවතිනවා. දැන් විජිත ඔබ විශ්වාස කරයි දන්නේ ලංකාවේ නිල ලේඛන අනුව අපේ වනගහනේ මේ වෙනකොට 126ක් වගේ ප්‍රමාණයක් තියෙනවා කියලා කියනවා. නමුත් ඇත්ත විකල්ප ගණනයන් හොයාගෙන යද්දී පේනවා අපි 116ක් සහ ඒක වේගෙන් නැති වෙමින් පවතිනවා. ඒතර වනගහනේ අපි විනාශ කරමින් පවතිනවා. ඒතර ඒක ප්‍රාග්ධනයක් නේ. අනිත් ප්‍රාග්ධනය තමයි මනුෂ්‍ය සම්පත. දැන් ඔබත් ඉන්නේ පිටරට ඔබගේ හේතු තියෙනකොට අපිට විශාල ප්‍රමාණයක් රටින් බැහැල වෙලා යනවා දැන් ගිය අවුරුද්දේ ඉහළ වෘත්තිකයෝ 6000 විතර ලංකාවෙන් පිටවලා තියෙනවා මේක වාර්ෂිකව සිද්ධ වෙනවා දැන් මේ කරුණු විශේෂයෙන්ම මේ සම්පත් මානව සම්පත පිට වෙන ගැන ගැන අපේ ප්‍රතිපත්ති තීරුව කියන ආ ඉතින් කොච්චර හොඳද කියලා ෂෝක් නේ මාරයිනේ අර විදේශ විනිමය සොච්චමක් අපිට ලැබෙනවා කියලා දැන් මෙතන මම කියන්නේ විශාල මේ <laughs> ගැටලුවක් තියෙනවා. දැන් ඔබ සීන් වල ජීවත් වෙන කෙනෙක් විදිහට මේ මේ මුළු කතාව දිහා බලන්නේ කොහොමද කියන මට ඕනනම් ප්‍රශ්නකුත් අහන්න පුළුවන් විදිහට. අපි ඒක ගැන ඉස්සෙල්ලා පොඩ්ඩක් අපි <laughs> කතා කරන්නේ මට පැහැදිලි මමත් පහුගිය දවස් කීපයේදී ඒ ප්‍රවෘත්තිය මගේ කන වැටුණා. මම මමත් පැහැදිලිව දකින්න දෙයක් තමයි මොකද මානව එයාගේ පරිසරය සමග තියෙන ගනුදෙනුව ලංකාව වගේ රටකදී විශාල දෙදරා යාමයකට පත් වෙලා මුහුණ දෙමින් ඉන්නවා. ඒක අඛණ්ඩව සිද්ධ වෙනවා. ඒ වන සම්පත් ගහකොළ විනාශ කිරීම විතරක්ම නෙවෙයි අපි පරිසරය තුළ කරන අපේ හැසිරීම් ගනුදෙනුව පවා අපි අපි කරන්නේ ආවට ගියාට. මොකද මම ඒක දකින්නේ ඒක ආවට ගියාවට ඔහේ කරනවට කරනවා කිසිම වගකීමක් නැහැ. ඒ ගැන දැනුවත් වීමක්, දැනුවත් කිරීමක් ඒක ප්‍රයෝජනක්ද කියන ආකල්ප බොහෝ දුරට අපෙන් ගිහිල්ලා. අර සුනිල් කිව්වාගේ ආර්ථික මුදල මත යැපෙන සමාජයකට මානවයාත් අල්ලු කිරීමේ කාර්යභාරයක් තමයි නිරන්තරයෙන් සිද්ධ වෙන්නේ. නමුත් වර්තමාන සමාජ රටාව තුළ සංවර්ධන තුළ මුදල ගනුදෙනු කරනවා කියන එක පවතිනවා තමයි. නමුත් දැන් මම දකින විදියට මට තියෙන අත්දැකීම් හැටියට දැන් ස්වීඩන් කියන්නේ ඊටාම දියුණු සම්පත් තියෙන මිනිස්සයා ඒ මුදල් ගනුදෙනු කිරීම පිළිබඳ ඊටා ඉහළම තලයක හැසිරෙන ජන කොට්ටාසයක් ජීවිත රටක් ලෝකේ පොසත්ම රටක් කියලා කියනවා පොසත්ම රටක් කිසිම අඩුපාඩුවක් අංගහියක් නැහැ නමුත් ඒ ඒ தත්ත්වය තුළ පරිසරයේ සමග ඒ රටේ තියෙන ගනුදෙනුව හරි විශාලයි උපරිමයෙන් ගත්තොත් මම හිතන්නේ බහුතරයක් හිතන්නේ පරිසරය ගැන ඉස්සෙල්ලා. ඒක පාසලේදී අවුරුදු 6ක විතර දරුවෙක්ගේ මූලික පාසල් අධ්‍යාපනය තුළ ඉතා වැදගත් භූමිකාවක් ওই පරිසරය හඳුනා ගැනීම පිළිබඳව තියෙනවා. ඒ ඒ හඳුනා ගැනීම වර්ධනය වීම තුළ තමයි ඒ බලාපොරොත්තු තියෙන්නේ ඒ දරුවා අර මානව යන් වෙනුවෙන් පරිසරය ගැන වැටහීමක් තියෙන දැනුවත් කියන මේ පුද්ගලයෙක් හැදෙනවා නේද කියන එක. ඉතින් මගේ අත්දැකීම හැටියට මම මේ අවුරුදු 32ක් විතර දැන් මේ ෆිල්ම් වල ජීවත් වෙන නිසා මම දැකලා තියෙනවා මට අත්දැකීම් තියෙනවා ඒ පරිසරයට මිනිසුන් ආදරය කරන විදිහ. එහෙම ආවට ගියාට ගහක් කොලක් කපන්නේ දැන් උදාහරණයකට ස්වීඩන් වල නිවාස බහුතරයක් නිවාස ලී වලින් හදන්නේ. උත්තරයක් අදත් ලීවලින් එදා ඉඳන්ම ලීවලින් සම්ප්‍රදාය සම්ප්‍රදායනුකූලව අනිත් එක එහෙ එක මේ ආර්ථික ලාභ ලබන එකක් තමයි කැලෑ වැවීම. ඒ කැලෑ වැවීමේ ඕනකම් ගස් තියෙනවා. නමුත් කිසිම මිනිහෙක් කිසිම පුද්ගලයෙක් එහෙම ගිහිල්ලා මේ තමන්ට ඕනේ කියලා අඩු ගානේ ක්‍රිස්මස් එකට ක්‍රිස්මස් අර ට්‍රී එකක්වත් කපන්නේ නැහැ. ඒක ඒක කිරීමත් ඒ බොහොම කලමනාකරණයක් දිනු කලමනාකරණයක් දිනු කලමනාකරණයක් කරනවා. අනිත් එක එහෙම යම් කිසි ගහක් කැපුවොත් ඊළඟට ඒගොල්ලෝ හිතනවා අපි පැල කර යුතු නේද මේ කැපුවල වෙනින් ගහක් ඒ එහෙම පැල කරන්න ගස් තියෙනවා ගහක් කපනවා කියන්නේ එක්කනට අර පැලේකුත් තියෙනවා ගිහිල්ලා හිතවන්න එතකොට දන්නවා මේ තමා විසින් මේ ගහ මේ ශාකය කපා ඉවත් කිරීම තුළ අපි විසින් මේ අපේ මහා පොළොවට මනුෂ්‍යය වෙනුවෙන් යම් කිසි සේවයක් පෙරලා සේවයක් කරා නේද කියලා. අර අපි කියනවා නම් අපේ ළඟ තිබුණානේ කලබුණ හරකනයි කියලා. දැන් අපි අපි බොහොම බෞද්ධයන් අපි හිතනවා බෞද්ධයන් හැටියට හිතනවා අන්‍යාගම් කවුරුත් හිතනවානේ අපි යමකට එන්නේ උදව්වක් ලැබුණා වගේම උදව්වක් කිරීම වැදගත් කියලා. එන්නේ ඒ කාර්ය බහරය තුල තමයි පරිසරත් එක්ක මූලික ගන්දුන එහෙ පවතින්නේ. දැන් එතන පොඩි කාරණයක් මට කැමති වඩා නිරෝල් කරන දැන් විශේෂයෙන් විජිත කිව්වා අර අධ්‍යාපනීය එක තැනක්නේ ඔය පරිසරය පිළිබඳ අපේ ගනුදෙනුව සකස් වෙන එක තැනක් නියෝග. දැන් ඔබට දරුවෝත් ඉන්නවා දැන් දරුවන්ගෙත් සමහර දරුවෝ මන මොළු මොළු එනිසා තියෙනවා. දැන් මේ සමහර මේ අත්දැකීම අර විශේෂයෙන් අර දැන් මට මතකයි ඔබ ලංකාවෙන් පිට වෙනකොට දුවට හුඟක් පුංචි අවුරුදු 3ක් විතර පුතා හිරු එතකොට එයාට අවුරුදු 9ක් විතර. එයාට පොඩ්ඩක් යමක් නාට්‍යවල ඊට රඟපාලා ගියේ. දැන් ඒ දෙන්නගේ අත්දැකීම් මොනවද මේ මේ සමාජයේ? ඔව් දැන් ඒක ඒකත් අපූර්ව අත්දැකීමක් තියෙනවා. දැන් පුතාට මෙහි ලංකාව තුල පස්වෙනි වසර දක්වා අධ්‍යාපනය සහ මේ පරිසරය හඳුනගෙන හිටියම් ප්‍රමාණයකින්. ඒ හඳුනා ගැනීම හඳුනාගත්තේ එවකටේ පැවති සමාජ කතාවක්. ඊළඟ මම මගේ නාට්‍ය කටයුතු සහ ඒවත් එක්ක සම්බන්ධ වෙන්නේ එයත් ඒ වලට යා මේන් කරමින් මේ විදිහේ පරිසර අධ්‍යයක් තියුණා. නමුත් දුවට එහෙම අධ්‍යාපනය පිළිබඳ පරීක්ෂාවක් මෙහෙ කොහෙත්ම තිබුණේ නැහැ. එතකොට ස්වීඩන් වලට ආව අපි පදිංචි වුණාම එතකොට දුව අවුරුදු 6න් තමයි එයා ඇතුල් වෙන්නේ එහෙ ස්වීඩන් අධ්‍යාපන රටාවට. ඒ අධ්‍යාපන රටට ඇතුල් වෙන්න කලින් අර භාෂා පිළිබඳ දැනුම දෙන්න ලබා ගන්නත් එක වෙනම තියෙනවා මේ හදිසියෙක ඩේ කෙයා සෙන්ටර් වගේ. ඒ එතනට මෙයාව යවුවහම දුව ඉගෙන ගන්නේ හිතන්නේ අර පරිසරයේ පිළිබඳ ගැන සාකච්ඡාව තුල. දැන් සමහර වෙලාවට අයියට ඒක දැනෙන්නේ නැහැ මොකද එයා මේ ඉඳලා ගියාම එයාට එහෙට මෙහෙට යන්න පුළුවන් බයිසිකල් එක ගිහිල්ලා පදින්න පුළුවන් කොහරි දාලා එන්න පුළුවන් ඒක ගහකට මොකට හරි හේතු කරන්න පුළුවන් ඒ විදිහට එයා පරිසරය අසල බැහැර කරනකොට ඒ වගේ නැත්නම් නිදවනවා එච්චර එයා සරගිලිමත් තුන් නැහැ දුව වගේ මොකද දුවට ලැබෙන්නේ අර ඒ ඥානය හා පරිසරයක ගැටුනේ අර ඒ පරිසරය එකට ජීවත් වෙන සමාජයේ කුඩාම කාලේනේ කුඩාම කාලේ එතකොට ඒ කාලේ අන්නේ අධ්‍යාපනය. ඒ කියන්නේ ඒගොල්ලෝ අත් වශයෙන් මේ ඒ ගනුදෙනුව ඉගෙන ගන්නවානේ තමන්ගේ භාවිතයෙන් නේද? අනිවාර්යයෙන්. භාවිතයෙන් ඒක ආයි උගන්නන දෙයක් නෑ. ඒ වගේම දැන් ඒ ඒ රටේ සත්තුන් ගැන මල් ගැන ගහකොළ ගැන ඒ ගහකොළ වලින් ලැබෙන ආස්වාදයේ තුල තියෙන වටිනාකම් සත්තුන්ගෙන් ලැබෙන මේ මේ දායාදය මොකද්ද මිනිස්යාගේ පැවැත්මට ඒ සත්තු මේ කාලේ ඉන්න සතා මොකද්ද අර කාලේට ඉන්න සතා මොකද්ද වශයෙන් ඒ ඒ දරුවෝ මම හිතන්නේ වැඩි හිටියනම් මටත් මට පවා තාම මට සමහර ඒවා වටහා ගන්න බෑ ඒ ඒ ඒ සත්‍තහ පරිසරය තුළ සරයාව සම්බන්ධයි. නමුත් අර දැන් ඒ දුවගේ අධ්‍යාපන රටාව තුළම එයා ගොඩනගන්නේ අර පරිසරයට අනුබද්ධ අධ්‍යාපනය. ඉතින් අර පුතාට එයාට පරක් වෙනවා ප්‍රමාද වෙනවා ඒ අනුබද්ධ රටාවට එන්න. මොකද එයා එයා එතකොට මෙහි එයාගේ ඥාන සම්භාරයේ එක විදියකට හැඩගැහිීමේ ඉවරනේ <laughs> හැඩගැහිීමේ ඒ නිසා ටිකක් මේ ප්‍රමාද වුණා එයාට ඒක දැතුල් වෙන්න. නමුත් පසු කාලේ ඉන්න එයා අනිවාර්යයෙන් මේ ඒ ධාරාවට ඇතුළු යුතුයි. ඒක මං දකපු අපූර්ව අත්දැකීමක්. මේ දෙන්න මොනවද කතා කරන්නේ? දෙන්නගේ හැසිරීම කොහොමද? හිතන්නේ කොහොමද? ඒ පරිසරයට ඒගොල්ලෝ අනුගත වෙන්නේ කොහොමද කියන එක. ඒක සමහරට දුව මේ අයියට දේවල් කියලා දෙන්න වගේ සමහරට ඒක අදත් එහෙමයි. අද සමහර විට මේ මොකද පුතා හරි ඉක්මනට තීරණ අරගෙන අර මෙහි විදිහටම හිතනවා ඉක්මනට ඒක කරන්න යනවා. නමුත් මේ සඳු දුව ඊට වඩා එහාට ඒක සැක සැලසුම් කරලා කියනවා ඕක මෙහෙමයි නේද මෙහෙමයි නේද කියන එක ඒක අදත් ඒ දෙන්නගේ අර හිරු සඳුවාගේ තමයි. වෙනම විදිහකට මේ සමාජ හැසිරීම සිද්ධ වෙනවා. නමුත් වර්තමානයේදී ඒගොල්ලෝ අවබෝධ කරගෙන ඉඳලා අපිට පවා සමහරලාට මේ උපදෙස් දෙනවා. දැන් උදාහරණයක් හැටියට මේ ඇස්බෙස්ටෝස් පිළිබඳ සාකච්ඡාවක් ගියා පහුගිය අවධිවල. එතකොට ඒ කාලෙදී පුතයි දුවයි දෙන්නම කිව්ව ගයක් එහෙම හදනවා නම් ඇස්දස් ටෝස් නම් වහලකට කිට්ටු කරන්නවත් එපා. ඉතින් මේවා මෙච්චර විපාක දෙනවා. නැයි මේවා තේරෙන්නේ නැද්ද මිනිස්සුන්ට? ඒ කොච්චර විනාශකාරීද? ඇයි අපිට මේ උළු ගඩොල් මැටි මේ ස්වභාවික විදිහට පාවිච්චි කරන්න බැරි? ලංකාවේ ගයක් හදනවා නේද? ගයක් හදනවා නම් ඇයි මිනිස්සුන්ගේ පරිසරයෙන් අතරින් දැන් දැන් ස්වීඩන් වල එහෙම කිසිම තැනක භාවිතා කරන දෙන්න ඒ වගේ විනාශකාරී පරිසරය දූෂණය කරන මනුෂ්‍යයාගේ ශ්වසන පද්ධතිය ශ්වසන පද්ධතිය සාහනයක් කරන කිසි දෙයක් කරන්න සැලකිල්ලෙන් අහකට දාලා වෙනවා. ඔව් ඉතින් අපි අර හැබැයි අර මුල් කාලේදී මට මතකයි ලංකාවේ තිබුණේ අර 100 කෙනෙක් අඹගේ පැලක් හිටවන කතාව. එතකොට අහනවානේ දරුවා හිනා මේ 100 දැන් මේ වෙලාවේ කරන්නේ කියලා. එතකොට නමුත් ඒ ඒ ඒ ඒ ජනප්‍රවාදයේ එන්නේ 100 එක කරන්නේ 100ගේ ජීවිත කාලය තුල අප කරන්නේ නෙවෙයිනේ. ඔව් අනාගතයට. අනාගතයට වෙන්න ඕන දේ. වෙන්න ඕන දේ. පරිසරය පිළිබඳ අවබෝධය එන්නේ එතන පැහැදිලිව තියෙන්නේ. අපි පරිසරය විනාශ කිරීම මෙතනදී අපි පරිසරයට අනුගත වෙනවා මොකද අපි ඒ පරිසරයට අනුගත වීම තුළදී අපි විනාශයක් කළා මේ අනුගත වීම තහවුරු කරගන්නවා. එහෙම නැත්නම් අපි අවංකවම පරිසරත් එක්ක සහයෝගීතාවයකින් ඒ අනුගත කිරීම කරගන්නවා. ඔව් ඒකේ තියෙන මේ කියන්නේ අඩු ගානේ මේ කියන්නේ අපි අපි වෙනවත් හිතලක කරන්න ඕන කියලා මම කියන්නේ. දැන් දැන් ඔය ගම්පහ සිද්ධියේදීත් තියෙන අර මෝඩ අදහස සංවර්ධනය පිළිබඳ මෝඩ අදහසේ ඇතුලේ දැන් අපි රැක ගන්න යනකොට අන්තිමට මේ රකින්න යන්නේ මනුෂ්‍යයනේ. ඉතින් හරි අපි කරන්නේ මනුෂ්‍ය රකින්න නම් අර පරිසරය රැක ගන්න කියලා. මොකද ඒක මේ දැන් සමහරට දැන් මේ දවස්වල කතා බහ කරන පරිසරය අපිට ඔක්සිජන් ලැබෙන ඔක්සිජන් ඔක්සිජන් විතරක් නෙවෙයිනේ පරිසරය අපිට දෙන්නේ නේද? ඒක ඒක කියලා නිව කරන්න බෑ. සහය නැති වුනහම වෙන විපාකත් කියලා නිව කරන්න බෑ. දැන් තියෙනවා දත්ත විජිත දැන් ඔය සමහර ලතින් ඇමරිකානු රටවල මේ අපි වගේ මෝඩ පාරවල් වල ගිය නාගරික ලෝකය ඒකත් වස් නගර මැරෙනවා වගේ එක පැත්තකින්. මොකද මේ අර මේ නාගරික මේක අපි හදාගෙන තියෙන නරක තත්ත්වය නිසා සමහරට 160ක් 70ක් අනිවාර්යෙන් ඒගොල්ලන්ගේ සෞඛ්‍ය පැත්ත බලුවාම අනිවාර්යෙන් ලෙඩ ගණනාවක් හැදෙනවා. ඔව් විනාශ වෙනවා. එතකොට අරක විනාශ වෙනකොට අපි අර ਦਿੱත්ත ධම්ම වේදිනේ කර්මාවේ අපට වෙන්න තියෙන විපත්ති වෙනවා. ඉතින් මේක මෙහෙම කෑලි විදියට කඩලා බේර ගන්න බෑ. දැන් වතුර නරක් වුණාම වෙනදී අපි දන්නවද කියලා අඩු ගන්න දන්නවද කියලාවත් දන්නේ නැහැ. වතුර විනාශ වෙනකොට වතුර දැන් තියෙනවා වකුගඩු රෝග කියලා මුත් ඊට වඩා සංකීර්ණ සංකීර්ණ සංකීර්ණ මුළු මනෝකායික පද්ධතිය. නේද මේක විනාශයට පත් වෙන හැටි ඉතින් අපේ මනුස්සයා විනිවිද වැඩ කරත් විතර හිතලා වැඩ කරත් ආත්මార్థකම මනුෂයා මුල් කරගෙන වැඩ කරත් මෙච්චර මම හිතන්නේ මෝඩ වෙන්න බෑ මේ සංවර්ධනය පිළිබඳ අදහස් වලදී. ඉතින් අපිට එකක් විදිහටම දැන් නාට්‍යකරුවෙක් විදිහට දිගටම මේ අපිත් එක්ක තියෙන ගනුදෙනුවකුත් තියෙනවා ලංකාවත් එක්ක ඉතින් අර විරල දෙයක් පිටරට අපෙන් බැහැර වෙන අයට පුළුවන්කමකුත් නැහැ ඒක ලේසිත් නැහැ නඩත්තු කරන්න තීරණයක් ඇති අර්ථාන්විත ගනුදෙනුවක් මව් රට එක්ක විනිත ඒක දිගටම කරන්න උත්සාහ කරන කරනවා. මෙතන ඒක වැදගත්. ඉතින් අර මේ පරණ මතක තියෙනවා අපි 80 ගණන් වල ඉඳලා විජිතගේ නාට්‍ය ගනුදෙනු ඊට පස්සේ අපි දෙන්නත් එකතු වෙච්ච තැන් තියෙනවා මේ නිදින තිනදී නාද අපි යමක් මොන හරි පරණ මතයකට අපිට මොන හරි අහන්නත් පුළුවන් නෑ නෑ ඇත්ත වශයෙන්ම දැන් මම කල්පනා කරන සමාජලාට දැන් උදාහරණයකට අපි ඔය නිදින තිනදී ඇත්තත්. ඒකෙදී අපි ඒ කාර් මම හිතන්නේ ඊටාම කැප වෙච්චි කැප වීම කටයුතු කරපු මේ කලාකාරයෝ පිරිසක් එතන වැඩ කරා. නමුත් අපි ඒ සාකච්ඡා කරමින් එදා කතා කරපු ඒ දේවල් මම හිතන්නේ ඒක හරියටම සමාජයේ ඒවකට තේරුම් ගත්තේ නැහැ. තේරුම් නැහැ, තේරුම් නැහැ කියන 86 86 කියන්නේ දේවල් ඒවා සම් අපි කියන්නේ අපි ඒක තේරුන්නේ නැහැ. ඒ වගේ මට පැහැදිලි පිරිසක් ඇතුලේ සාකච්ඡා ගියා. ඊට අර දැති කීදෝ වගේ නාට්‍යයක් මම කරපු කාරණාව ඒක තේරුම් ගත්තේ නැහැ. නමුත් ඒක දැන් අර කලා කපන විදිහ කතාවමනේ. <laughs> ඒකමයි තියෙන්නේ. ඒක ඒක මම එතකොට මම ඉගෙන ගන්න කාලේ. මට වසන්ත කාලේ අපිට දෙනවා මාස දෙකක් එක නිවාඩුවක් රැකියාවක් කරන්න. ඒ සීනු ගිහින් ඉගෙන ගන්නදී. ඉගෙන ගන්නදී. එතකොට මට ලැබුණ මම වැඩ කරේ ලීමෝලට. ඒක මේ මොල්කොම් කියන ස්ටොක්හෝම් වලින් කිලෝමීටර් 300ක් විතර තුල තියෙන ගමක තියෙන ලීමෝලක්. ওই ලීමෝලේ ලීගෙනහම අපේ ශිෂ්‍යයන්ට අපිට ලැබුණා වර්ග ලී කැපෙන ලී වර්ග කරන්න. දෙකේ දෙකේ තුනේ තුනේ කැලේ ඉතින් හත් කැලේ කියන ඒ ටික තමයි අපිට තියුනේ. ඉතින් අපිත් ගිහලා දෙය කරනවා. ඒකට වෙනව ගෙවනවා හොඳට. ඔය අතර ওই ලීමෝලේ මේ අයිතිකාරයාට ඕන වුණා මේ මැෂින් හයි කරා. මිනිස්සුන්ගේ ශ්‍රමය අඩු කළා මේ වැඩේ මැෂින් වලට දෙන්නා. මේ මැෂින් වලින් කරනවා කියන එකේදී අර වැඩ කරපු ගොඩක් දිනකගේ රැකියාව නැති වෙනවා. නැති වෙනවා. මේ මේ මම මේ කියන්නේ 80. හ්ම්. දැන් බලන්න අද ඔක ගහ විනාශයකට ඇහිලා දින ඇති. ඒ තුල ඒ අය වර්ජනය කරා. හ්ම්. ඒ මොන ස්ට්‍රයික් එකක් ගියා. නමුත් අපි අපිට ස්ට්‍රයික් එකක් කරන්න බෑ. <laughs> ඒක අපි ඇහිල්ල නේ වැඩ කරන නිසා. <laughs> ඒ නිසා අපි ඇහිල්ල වැඩ කරාම අපිත් එක්ක සමහර අය ගැටෙනවා. මොකටද ඇහිල්ල මේක කරන්නේ? මේ අපි ස්ට්‍රයික් කරලා ඉන්න නම් සමහර අය තේරුම් අරගත්තා. නැහැද ඒගොල්ලෝ ඇහිල්ල තියෙන වෙලාවේ ඒගොල්ලන්ට මේක හරියදී ඒගොල්ලෝ කරගත්තා. ඒක අපේ mm-hmm. ස්ට්‍රයික් එකට බලපාන්නේ නැහැ කියලා. Mm-hmm. ඉතින් ඒ අය ලොකු තරංගයක් තිබුණා අධිකාරියත් එක්ක මැෂින් හයි කරන්න එපා මේකට මිනිස්සු දාන්න mm-hmm. කියලා. ඉතින් ඒ නමුත් මිනිස්සු දැමීමද මැෂින් හයි කිරීමද කියන එක කම වැද්දා. සෑහෙන කාලයක්. මට අත්දැකීමක් ලැබුණේ දැන් මේ අය ඇයි මිනිස්සු මිනිස්සුන්ගේ බේර ගන්න හදන්නේ. අර මැෂින් හයිකල ඉක්මනට දාව ප්‍රොඩක්ට් නිෂ්පාදනය වැඩි කරලා වැඩි ආර්ථික මුදල් ගන්න පුළුවන් එකට මිනිස්සු අකමැති. නමුත් ඒ බහුතරයක් මිනිස්සු කිව්වේ අපි ගස් වල කපන ගස් වල ප්‍රමාණයට මැෂින් වල කපන ප්‍රමාණය 3 4 ගුණයෙන් වැඩි වෙනවා. එතකොට මේක මහා විනාශ කලබල ගමනක් යන්නේ අපිට ඊට වැඩිය හොඳයි මේ විදිහට බ්‍රේක් නැති ගමනක් ඔව් ඒක බ්‍රේක් වශයෙන්ම ඒක වෙනවා අනිවාර්යෙන් වෙනවනේ දැන් එන්නේ මහා පරිමාණයෙන් දියෙන්න පටන් ගන්නවා කම්පියුටර් එකට මැෂින් එකකින් තමයි කැපෙන්නේ එක සැරේ කඳක් කැපෙනවා කඳම ගියාම ගෑලි ගන්න කැපිලි ඉවර වෙනවා දැන් අනිත් එකේදී මිනිස්සු තමයි මේක කරන්නේ ඉතින් ඒ ඒ තුල බහුතරයක් අය විරුද්ධ වුණේ මේක මිනිහාගේ පරිසරය තුල හැසිරෙන මිනිහාව වේදනය කරනවා. ඉතින් මම මට ඒ නාට්‍ය පදනම් උනේ හරි විජිතම ඊටම මේ රසවත් කතාවක් පටන් ගත්ත විතරයි නමුත් අද අපේ කාලය අවසන් අපිට අද තාක්ෂණික සහයෝගය දුන්නා සහාරා පෙරේරා අපි ඇයට ස්තුතිවන්ත වෙන අතරේ අපේ මිතුරන්ට සැකසඳට අපි ආයිබෝන් කියනවා සිටිචර් චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක